බ්‍රහ්මජාල සූත්‍රයේහි වාද පිළිබඳව නැත්නම් දෘෂ්ටීන් පිළිබඳව කතා කොට දැන් එහි අවසාන කොටසටයි ඇවිත් සිටින්නේ මේ පින්නතුන්ට මතක ඇති අපි ඒ භක්මජාල සූත්‍රෙහි එන චූල සීල මධ්‍යම සීල මහා සීල කියන ඒ සීල් පිළිබඳව කතා කොට ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සමන් වහන්සේගේ ಗುಣ කියනු කැමැත්තෙක් වේ නම් ඒ තැනැත්තා උන්වහන්සේගේ ಗುಣ කිය යුතු වන්නේ මෙන්න මේ විදිහේ ධර්මයන් අරමුණු කොට ඒවා දැනගෙන ප්‍රකාශ කරන්නට ලෝකයාට ප්‍රකාශ කරන තමන් වහන්සේගේ ਸਰවඥතා ඥානෙ මුල් කරගෙනයි කියන ඒ බව දැක්වීමටයි ඒ බුදුරජාණන් වහන්සේ මේ වාද පිළිබඳව නැත්නම් දෘෂ්ටීන් පිළිබඳව වදාළා. මා මේ පින්තුනට මතක් කළා දෘෂ්ටීන් 62ක් මේ භක්මජාල සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ දෘෂ්ටි 62ට වඩා දෘෂ්ටි ගණනක් ඇත්තේම නැහැ. ලෝකෙහි යම්තාක් දෘෂ්ටි වේ නම් මිත්‍යා දෘෂ්ටීන් ඒ සියල්ලම මේ 62ට ඇතුළත් කොටයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ බව උන්වහන්සේ අවසානයේදී මේ සූත්‍රෙහි අවසානයේදී දේශනා කොට තිබෙනවා. අප ඒ පළමු කොට දැනගත්තේ පුබ්බන්ත කප්පික දෘෂ්ටියෙන් පුබ්බන්ත කප්පික කියලා කියන්නේ මේ જાතියට පෙර જાතියින් පිළිබඳව ඒවා ගැන ඇතිකර ගනු ලබන දෘෂ්ටි පුබ්බන්ත කප්පික දෘෂ්ටි කියලා දැක්වෙන්නේ ඒවයි. ඒවායේ තිබුණා සාස්වත දෘෂ්ටි හතරක්. ඒ සාස්වත දෘෂ්ටි හතර අර <clears throat> නොඑක් ಜಾති 10000ක් ගණන් ලක්ෂ ගණන් මෙනෙහි කළ හැකි ධ්‍යාන ලබාගත් ආය පැමිණෙන ඒ සාස්වත දෘෂ්ටියත් ඒ වගේම සංවත්ත විවට්ට කල්ප 10ක් බැලිය හැකි අය ඇති කරගනු ලබන ඒ සාස්වත දෘෂ්ටිය ඒ වගේම මහා කල්ප 40ක් සංවත්ත විවට්ට කප්ප 40ක් අතීතයේ බැලිය හැකි අය ඇති කරගනු ලබන ඒ සාස්ත්‍ව දෘෂ්ටිය අනික තමයි තක්කීවාද කියන තර්කයෙන් ඒ තම තමන්ට තම තමන්ගේ තර්කඥාණයෙන් තම තමන්ට වැටහෙන පරිදි මේ ආත්මය සදාකාලිකයේ සාස්ත්‍වතේ කියා එළඹෙන දෘෂ්ටිය කියලා සාස්ත්‍ව දෘෂ්ටි හතරක් දැක්වුවා. ඊළඟට අප කීවා ඒකච්ච සත්‍යතවාද හතර බුදුරජාණන් වහන්සේ වදාළ ඒ එකක් භ්‍රක්‍මකායික භ්‍රක්‍මයන් පිළිබඳ භ්‍රක්‍මයන් ඔය ලෝකය විනාශ වී පසුව හැදීගෙන එන විට බොහෝ අය ආභස්තර භක්ම ලෝකෙහි උපදින්නේ. එහෙම සිට එහි උපන්න අය එතනින් චුතව සමහර එකයින් චුතව ශූන්‍ය වූ භක්ම විමානයක උපදිනවා. Taman තනිව ඉන්නකොට Tamanට හැඟෙනවා මට මේ තනියව ඉන්න එකේ පිළිබඳව නොකමැත්තක් අමනාපයක් ඇති වෙලා තවත් කවුරු හරි මෙතනට එනවා නම් හොඳයි නේද කියලා හැඟීමක් ඒ තනතාවට ඇති ඇති වෙනවා. එහෙම අවස්ථාවකදී ඒ ආබස්තර භ්‍රම ලෝකයෙන් චුත වූ තවත් භ්‍රමයෙක් කෙනෙක් මේ ශූන්‍ය වූ භ්‍රම විමානයේ මේ කෙනෙක් ඉන්න තැනට තව කෙනෙක් පැමිණෙනවා. ඉපදීම් වශයෙන්. එහෙම පැමිණුණාම ඒ තනත්තාට හිතෙනවා මේ මමයි මේ තනත්තාව මැව්වේ මගේ කැමැත්තේ හැටියටයි මම පහළ වුණේ ආදි වශයෙන් තමා මේ සියල්ලම මැවූ කෙනෙකු හැටියට එහි කලින් පහළ වූ තැනට හිතෙනවා. ඒ වගේම මේ පසුව පහළ වූ අය වැඩි කලක් එතන සිටින්නේ නැහැ. ඒ සඳහන් වෙනවා මේ පළමුවෙන් පහළ වූ තැනට වඩා අඩු ආයු කාලයක් ජීවත්ව සිට එතනින් චුත වෙලා මේ මිනිස් ලෝකයට ඇවිත් ධ්‍යාන උපදවාගෙන නැවතත් Taman සිටි තැන ගැන බලන විට ඔහුට පෙනෙනවා තමා ඉන්නකොට තමාට පෙර ආතුව එහි පහළ වූ මේ භ්‍රමයා තවමත් ඉන්නවා. ඒ වුණාට Taman නම් මෙතනින් චුත වෙලා මෙහාට ආවා. ඒ නිසා අර තැනත්තා සාස්වතයි තමාගේ අසාස්වත බව හිතන. ඒකයි ඒකච්ච සස්සත වාද කියලා කියන්නේ. ඇතමෙක් සාස්වතයි ඇතමෙක් අසාස්වතයි කියන්නේ. ඇතමෙක් සදාකාලිකයි තවත් කෙනෙක් සදාකාලික නොවේ කියන්නේ. ඒකච්ච සස්සත වාද. එහෙම ඒකච්ච සස්සත වාද භක්මයන් පිළිබඳව එකකුත් සිද්ධාපදූසික దేవතාවන් වශයෙන් දෙවියන් අතර ක්‍රීඩා ලෝලත්වය නිසා ඒ ඒ ක්‍රීඩා ලෝලත්වය නිසා සමාජයේ ආහාර වේලාව අමතක වී ගිය දෙවියන් එතනින් චුත වෙනවා කිද්දාපදූසික దేవතා. ඒ අය තමා කලින් සිටි තැන බලා. ඒ හැම එක්කෙනාම Taman ධ්‍යාන උපදවාගෙනමයි ඒක කරන්නේ. මෙහි මිහාට ඇවිත් දීගේ අත්තර මේ පැවිද්ද ලබා ධ්‍යාන උපදවාගෙන අභිඥා ලබාගෙන Taman සිටිතෙන් බලන විටයි මේ දෘෂ්ටි නැතිවන්නේ. ඔහුට හිතෙනවා තමා එතන ඉන්නකොට සිටි දෙවිවරු තවම ඉන්නවා. තමාම නම් එතනින් චුත වෙලා මෙහාට ආවා. ඒ නිසා තමා අසාස්වත. එතන ඉන්න අය සාස්වතයි ඒකයි ඒකච්ච සත්‍යතවාද කියලා. තවත් දෙවියෙක් තමයි දෙවිවරු තමයි මනෝපදූසිකක. ඔවුන්ට ඇති වෙනවා අන්‍ය දෙවිවරුන් සමග තරහාවක්. ද්වේෂය බලවත් වූ ද්වේෂය උපදින. එහෙම ද්වේෂය උපන්නා කෙල්ලෙහිම ඊන් චුතව. ඔවුන් මේ එතනින් චුත වෙනවා. එහෙම චුත වූ කෙනෙක් මෙහාට ඇවිත් නැවත ඔය ධ්‍යාන ආදී උපදවාගෙන ආපසු හැරී බලන විට Taman සිටිතන පිළිබඳව Tamanට පෙනෙනවා තමා එහි සිටියේදී සිටි දෙවිවරු තවම ඉන්නවා. තමා පමණයි එතනින් චුත වෙලා ඇවිත් සිටින්නේ. ඒ නිසා සමහරෙක් සාස්වතයි සමහරෙක් අසාස්වතයි කියන ඒ දෘෂ්ටියට පැමිණෙනවා. තවත් තර්කීවාද ගත් එක්කෙනා ඒ තර්කවාදයෙන් ඒකච්ච සත්‍යත ඒකච්ච අසත්‍යත කියන ඒ වාදය ඒ දෘෂ්ටිය ගන්නෙ ඔහුට පෙනෙනවා ඔහු හිතනවා මේ චක්සුරාදිය චක්කුසෝත ඝාන ජීවහා කාය කියන ප්‍රසාදයන් තිබෙන. ඒ ප්‍රසාදය අනිත්‍යයි. අනිත්‍ය ඒවා නැති වෙනවා. ඒ වුණද සිත එහෙම නැති වෙන එකක් නෙවෙයි. සිත නම් නිට්ටයයි. ඒ නිසා ඔහු පැමිණෙන නිගමනය ඔහුගේ දෘෂ්ටිය තමයි ඒ චක්සුරාදී චක්සුරාදිය අනිත්‍යයි අසාස්වතයි සිත මනෝ විඥාන චිත්ත කියලා දැක්වූ ඒ සිත නම් සාස්වතයි. ඒක අනේ විදිහට ඒකච්ච සත්වතවාද යක් දැනෙනවා. එහෙනම් ඒකච්ච සත්වතවාද හතරක් දක්වා පිට. ඊළඟට එනවා අන්තානන්තවාද. ඒ අන්තානන්තවාදත් හතරක් දැක්ුණා. අත්ත් සංඤී, අනත්ත් සංඤී, අන්තානන්ත සංඤී මේව මේව අත්තනා අන්ත සංඤී කියලා. ඒ ඒ අන්තයක් ඇත්තේ කියලා අන්තයක් නැත්තේ කියලා අන්තයක් ඇත්තේද වේ නැත්තේද වේ කියලා මේ අන්ත නාන අන්තයක් අන්ත අනන්ත අන්තයක් ඇත්තේය අන්තයක් නැත්තේය මේවාන්ත නාන්ත අන්තයක් ඇත්තේද නොවේ අන්තයක් නැත්තේද නොවේ කියලා එහෙම තර්ක හතරක් ඊළඟට අමරා වික්ෂේපික වාද හතරක් දැක්ුවා මුසාවාද දියෙන් ඒ කුසලද අකුසලද කුසල් අකුසල් දෙකම නොවේද ඔය ආදී වශයෙන් ප්‍රශ්න ඇසුවම ඒ හැම එකටම එහෙම කියන්නේ නැත එහෙම කියන්නේ නැත කියලා මේ ප්‍රකාශ කරන එහෙම දෘෂ්ටිගත ඒ මුසාවාද දිය නිසා තව කෙනෙක් උපාදාන භය නිසා ඒ විදිහේ කුසල් ගමය එහෙම කියන්නේ නැහැ. අකුසල් ගමය එහෙම කියන්නේත් නැහැ. මේක කුසල් අකුසල්ද එහෙම කියන්නේත් නැහැ. කුසලුත් නෙවෙයි අකුසලුත් නෙවෙයිද එහෙම කියන්නේත් නැහැ. ওই විදිහට උපාදාන භය. අනිත් එක්කෙනා අනුയോഗ බියෙන්. අනුയോഗ බියෙන් කියන්නේ මේ ලෝකෙහි සිටිනවා බොහෝ ධනඋගතුන් මේ කාරණා කාරණා දත් දෘෂ්ටිවාදයන් දැනගත්ත ඒ දෘෂ්ටීන් ඇති අය සමග වාද විවාද කරන එහෙම මේ අය සිටිනවයි පඬිතුයන් ඒ අය මා මෙසේ කිවහොත් ඔහු මගෙන් මෙහෙම අහවි ඒ විට එවිට මට මේ විදිහේ අමාරුවකට වැටෙන්නට සිදු වෙනවා ඔය ආදි වශයෙන් සලකා ඒ අනුയോഗ බියෙන් මේ මේ ඒ අමරාවික්ෂේපික වාද ගන්න අනිත් එක්කෙනා තමයි <clears throat> මන්දත්තා මෝමෝහ කියලා කිව්වේ ඒ තැනත්තා මෝඩයි මෝඩයි ඒ මෝඩකම නිසා කුසල් බවවත් අකුසල් බවවත් කුසල් නොවේ අකුසල් නොවේ කියන ඒ බවවත් ඔයාදි වශයෙන් එහෙම කිසිවක් කියන්නට පුළුවන් කමක් නැති බැවින් ඔහු ඒ හැම එකකටම නැtei එහෙම කියන්නේ නැtei එහෙම කියන්නේ නැtei කියා ගන්න දෘෂ්ටීන් තිබෙනවා ඒ තමයි අමරාවික්කේතික වාද සතර ඊළඟට ආවා අධිච්ඡ සමුප්පන්න වාද කියලා දෙකක් ඒ අධිච්ඡ සමුප්පන්න වාදයේ කිව්වේ පටිච්ච සමුප්පන්නයට විරුද්ධයි එය අදිත්‍ය සමුප්පන්නේ කියන්නේ හේතුවක් ප්‍රත්‍යක් නැතිවයි මේ සියල්ලම වන්නේ. ඒ ඒ අදිත්‍ය සමුප්පන්න වාද ගැනීමට තුඩු දුන්න එක කාරණයක් තමයි මේ අසඤ්ඤ සත්වෝත්පත්තිය. ඒ අසඤ්ඤ සත්වෙහි උපන් තනත්තා ඒ භක්මයා ඒ Taman ඒ ධානයේ බලයෙන් එහි උපන්නේ. ඒ ධාන බලය හරියට දුන්නෙන් විදින ලද ඊතලය එහි ඒ ඇති වූ වේගය යම් තාක්ද ඒ තාක්කල් සැරිසරන. වේගය අවසන් වූ කල්හි ඒක බිම ඇද වැටෙනවා. ඒ වගේ ධ්‍යාන බලය නිසා ධ්‍යානයෙන් ඔසවා හරින ලද මේ තැනත්තා ඒ අසඤ්ඤ සත්‍යෙහි උපදිනවා. සිත නැති කය පමණක් ඇති අසඤ්ඤ සත්‍යෙහි එහි ඉපද ඒ ධ්‍යාන බලය ඇති තාක්කල් එහි වැස එයා එහි ඒ ශක්තිය බලය අඩු වූ කල්හි එතනින් චුත වෙනවා. එතනින් චුත වෙනුයේද රූපයමයි. රූපමේව ප්‍රතිසන්දි හෝති කියලා එතන දක්වන්නේ රූපයමයි එතන ප්‍රතිසන්දිය වන්නේ. ඒ රූපයම තමයි එතනින් චුත වන්නේ. ඒ චුතවනවත් සමගම මේ ජීවිතෙහිදී නැත්නම් ඒ අසඤ්ඤ තත්ත්වෙහි ඉපදීමට කලින් මෙහිදී නවත්වන ලද චුතියට අනුතුරුව නැවතුණු ඒ චිත්ත පරම්පරාවේ ඊළඟ සිත අසඤ්ඤ තත්ත්වයෙන් චුත වූ අවස්ථාවේදී ලැබෙනවා. මෙන්න මේ ලැබුණු බව දක්නා වූ ඒ අසඤ්ඤ සත්වෝත්පත්තිය ලබා ඊට අනුතුරුව මේ මිනිස් ලොවට පැමිණ ගිහිගේ අත්තර පැවිදිව ධ්‍යාන උපදවාගෙන තමාගේ ඒ තමාගේ මේ මේ જાතියේදී ඒ සිත පහළ වූ අවස්ථාව දක්වා බලා පැමිණෙන නිගමනය තමයි කිසිදු හේතුවක් කිසිම කාරණයක් නැතිව සත්‍යයගේ ඇතිවීම වේ කියලා අධිච්ඡ සමුප්පන්න වාදයක් ගන්න. හේතුවක් ප්‍රත්‍යක් නැතිව සිදුවන්නක් හැටියට. අනිත් එක්කෙනා සක්කී වාදයේ තර්ක වාදයේ එයා මේ ඒ තර්කයෙන් ගනු ලබන දෘෂ්ටිය තමයි මේ අධිච්ඡ සමුප්පන්න වාදය. ඒක අර මාතා පෙත්තික සම්භව කියලා මේ මුතුන් කිව්වේ අන්නේ ඒ විදිහේ දෘෂ්ටියක් ගන්නවා එතනත්තා මේ ඒක එයා නිකම්ම දීමන්තාන චරිතං සයන් ප්‍රතිභාන ඒව අධිච්ච සමුප්පන්න මේ සත්වයාගේ මේ ආත්මය ලෝකය හේතුන් ප්‍රත්‍යක් නැතිව ඉබේම නිකම්ම ඇතිවන්නක් කියලා ගන්න දෘෂ්ටිය. එහෙම අධිච්ච සමුප්පන්න වාද දෙකක් දැක්. එයින් අවසන් වුණා පුබ්බන්ත කප්පික දෘෂ්ටීන්. ඒ පුබ්බන්ත කප්පික දෘෂ්ටීන් 18ක් තිබුණා. අට්ඨාරතෙහි වත්තුහි කියලා. උද්දන්තකප්පික දෘෂ්ටීන් 18ක්. ඊළඟට ආ දෘෂ්ටීන් ගණන 44ක් වෙනවා. ඒවාට කියන්නේ අපරන්තකප්පික දෘෂ්ටි. මේ ඊළඟ භවය හිත අරමුණු කොට ඇති කරගනු ලබන දෘෂ්ටීන්. ඒවා 44ක් දක්වා. එයින් සංඤීවාද සංඤීවාද තිබෙනවා 16ක්. 16ක් සංඤීවාද රූපී අත්තා හෝති අරෝගෝ පරං මරණ සංඤීතිනම් පඤ්ඤපෙන්ති අරූපී අත්තා හෝති අරෝගෝ පරං මරණ සංඤීතිනම් පඤ්ඤපෙන්ති රූපී ච අරූපී ච අත්තා හෝති අරෝගෝ පරං මරණ සංඤීතිනම් පඤ්ඤපෙන්ති නේව රූපී නා රූපී අත්තා හෝති අරෝගෝ පරං මරණ සංඤීතිනම් පඤ්ඤපෙන්ති අන්තවා අත්තා හෝති අරෝගෝ පරං මරණ සංති සංඤීතිනම් පඤ්ඤපෙන්ති අනන්තවා අත්තා හෝති අරෝගෝ පරම්මරණා සංඤීතිනම් පඤ්ඤපෙන්ති අන්තවාච අනන්තවාච අත්තා හෝති අරෝගෝ පරම්මරණා සංඤීතිනම් පඤ්ඤපෙන්ති නේවන්තවා නානන්තවා අත්තා හෝති අරෝගෝ පරම්මරණා සංඤීතිනම් පඤ්ඤපෙන්ති ඒකත් සංඤී අත්තා හෝති නානත් සංඤී අත්තා හෝති පරිත්ත සංඤී අත්තා හෝති අපමාන සංඤී අත්තා හෝති ඒකාන්ත සුඛී අත්තා හෝති ඒකාන්ත දුක්ඛී අත්තා හෝති සුඛ දුක්ඛී අත්තා හෝති අදුක්ඛම සුඛී අත්තා හෝති අරෝගෝ පරමරණා සංඤීතනම් කඤ්ඤපෙන්ති කියලා මම අර මුල් හරියේදී නම් මේවා පෙයාල පුරවලා කිව්වේ ඒ ඒ විදිහේ දෘෂ්ටි මම ඒවා පිළිබඳ විස්තරය මේ පින්නතුන්ට කියා දුන්නා ඒම දෘෂ්ටීන් සංඤීවාද 16ක් ඒම දෘෂ්ටි 16ක් සංඤීවාද වශයෙන් ඊළඟට දැක්වුවා අසංඤීවාද අටක් රූපී අසඤ්ඤී කියලා අතන සංඤී කිව්වා මෙතන අසඤ්ඤී. අසඤ්ඤී කියන්නේ සංඥාවක් නැත්තේය කියන අර්ථය. සම්පිදිකරේකේ සමනබ්ධාත්මනා උද්ධමාඝාතනික අසඤ්ඤී වාදා ආදි වශයෙන් රූපී අත්තා හෝති අරෝගෝ පරමරණ අසඤ්ඤීති නම් පඤ්ඤ. ඉතල කිව්වේ රූපී අත්තා හෝති අරෝගෝ පරමරණ අසඤ්ඤීති නම් පඤ්ඤ. සංඥාව ඇත්තේය කියලා. මෙතන කියනවා රූපී අත්තා හෝති අරෝගෝ පරමරණ අසඤ්ඤීති නම් පඤ්ඤ. සංඥාවක් නැත්තේය ඒ විදිහේ අටක් දක්වනවා. අරූපී අත්තා හෝති අසං රූපී ච අරූපී ච අත්තා හෝති නේව රූපී නා රූපී අත්තා හෝති අන්තවා අත්තා හෝති අනන්තවා අත්තා හෝති අන්තවා ච අනන්තවා ච අත්තා හෝති නේවන්තවා නානන්තවා අත්තා හෝති අරෝධෝ පරංගා ඊළඟට දැක්වුවා නේව සංඤී නා සංඤී වාද එහෙම නේව සංඤී නා සංඤී වාද ඒත් අටක් තිබෙනවා ওই විදිහටම. රූපී අත්තා හෝති අරෝගෝ පරං මරණා මේව සංජීනා සංජීති නම් සංජපෙන්ති. සංඥාවක් ඇත්තේද නොවේ නැත්තේද නොවේ. එහෙම අටක් දක්වා. ඊළඟට උච්ඡේදවාද දැක්ුවා හතක්. උච්ඡේදවාදවලදී තමයි අර <clears throat> ඒ උච්ඡේදවාද හතේදී තමයි දැක්ුවේ යතෝකෝ භෝ අයං අත්තා රූපී චාතුමා භූතිකෝ මාතාපෙත්තික සම්භව මේ මේ මේ ආත්මය රූපීය චාතුමා භූතිකය ඒ සතර මහා භූතයන්ගෙන් හැදුරෙක්ය මාතාපෙත්තික සම්භවෝ මෞපිය දෙදනාගෙන් සම්භව වූයෙක්ය කායස්ස භේදා උච්චජ්ජති විනස්සති කාබුන් මරණින් මතු ඒ කියන්නේ මරණයට අනුතුරුව උච්චජ්ජති විනස්සති සිඳේ දැනසේ කියන්නේ ඉවරයි කියලා ගන්න. නහෝති පරම් මරණා මරණින් මතු නොවන්නේය. නැත්නම් නොවේ. අරමින් මතු බව භවයක් නැහැ. ඒ විදිහට ගත්ත දෘෂ්ටි හතක් උච්ඡේදවාද කියලා ගත්තා. ඒ ඒ ඒ පළමුවෙනි එක මේ මිනිසත් මිනිසුන් පිළිබඳව නැත්නම් මාතා පිටික සම්භව වූ සත්වයන් පිළිබඳව අනිත් ඒවා දක්වා තිරෙන්නේ <clears throat> කාමාවචර කාමාවචර දෙවියන් පිළිබඳව ඒ වගේම ඊළඟට ධ්‍යාන උපදාගත්ත භක්මයන් පිළිබඳ ඒ එහෙම ධ්‍යාන උපදවාගත් භක්මයන් පිළිබඳව තමයි ඉතිරි මේ මේ උච්ඡේදවාද හතම ආවේ ඊළඟට තමයි මේ ditth ධම්ම නිබ්බානවාද අද මට කියන්නට තියෙන කොටස එන්නේ. ඒ ditth ධම්ම නිබ්බානවාදය කියන එකට පළමුවම ඇතුළත් වන්නේ මේ පංචකාම සම්පත් විඳීමම මෙලොව තිබෙන මෙලොව වශයෙන්ම දෘෂ්ට ධාර්මික කියන්නේ මේ ජීවිතයේ මේ ජීවිතයේදීම නිවන් සුව විඳීම කියන්නේ ඒක දක්වා තිබෙන්නේ සම්තිධික්කවේ ඒකේ සමනබ්ධාත්මනා ditta dhamma nibbana vada sato sattassa parama ditta dhamma nibbanam paññatenති පංචෙහි වත්තුහි කරුණි පහකින් එතකොට ditta dhamma nibbana vada තියෙනවා පහක් ඒ කරුණු පහකින් ditta dhamma nibbana vada සත්වයන් ගන්නවා කොහොමද ගන්නේ ඉද වික්කවේ ඒකච්චෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා එවං වාදී හෝති එවං දික්ඛි මේ ලෝකෙහි ඇතන් ශ්‍රමණ කෙනෙක් බ්‍රාහ්මණ කෙනෙක් මෙබඳු වාද මෙබඳු දෘෂ්ටි ඇති කෙනෙක් වන්නේය යතෝ කෝ භෝ අයං අත්තා පංචහි කාම ගුණේහි සමප්පිතෝ සමංගී භූතෝ පරිචාරේති එත්තාවතා කෝ භෝ අයං අත්තා පරම ditta ධම්ම නිබ්බාණං පස්සෝ මේ ආත්මය මේ ආත්මය පංචකාම ගුණයන්ගෙන් ඒ කියන්නේ පංචකාමයන්ගෙන් සම්තර්පණය තමන්ගේ භූත කියන්නේ යුක්ත වන්නේ නම් එයින් පංචකාම යන් විඳින්නේ නම් පංචකාම සම්පත් විඳී නම් එයම තමයි ඒ කරුණින්ම තමයි ඒ සත්‍යයා පරම දික්ක ධම්ම නිබ්බාණේ කියන ඒ මේ ජීවිතයේදීම නිවනට පැමිණීම කියන මේට පැමිණෙන්නේ. නැත්නම් මේ නිවනට පැමිණනා වේ කියන. එතකොට නිවනේ කියන්නේ වෙන එකක් නෙවෙයි. ඔහු සලකන හැටියට මේ ලෝකෙහි පංචකාම සම්පත්තීන්ගෙන් ආඩ්‍යව සිටීම. ඒ පංචකාම සම්පත්තියෙන් ආඩ්‍ය වීම තමයි පරම දිත්ත ධම්ම නිබ්බාණය. ඒ තමයි මේ කියන නිවන. ඒ තමයි නිවන. වෙන නිවනක් නැහැ. එහෙම ගන්න තැනත්තා තමයි පළමුවෙන්ම ওই පරම ditta ධම්ම නිබ්බාන වාදී හැටියට ඇතුළත් වෙලා තිබේ. ඊළඟට අනිත් එක්කෙනා ඒ මෙලව පංචකාම සම්පත් විඳීම ditta ධම්ම නිබ්බාන වාදයෙන් වශයෙන් නොපිළිගන්නාට. ඒ තැනත්තා කියනවා එහෙම ආත්මයක් නම් ඇත්තේය. එහෙම බවක් තියෙනවා. අත්තිකෝ භෝ අයං අත්තා, ඒසෝ අත්තා යං කං වදේසි, නේසෝ නත්ථීති වදාමි. ඔබ කියනු ලබන ඒ ආත්මයක් පරම දිත්ත ධම්ම නිබ්බාන වාදේයි කියලා ඔබ දැක්කූ ඒ ආත්මයක් නම් තියෙනවා. එහෙත් නෝචකෝ භෝ අයං අත්තා එත්තාවතා පරම දිත්ත ධම්ම නිබ්බානං පත්තෝකෝ. ඒ වුණාට ඒ ආත්මය පරම දිත්ත ධම්ම නිබ්බාණයට පැමිණුණු එකක් නොවේ. ඒකට පරම දිත්ත ධම්ම නිබ්බාණේ කියලා කියන්නේ මෙලොවදී පංචකාම සම්පත් විඳීමමයි කියන එකයි කලින් කීත නැත්තා දැක්කේ. මොහු කියනවා ඔබ කියන ඒ විදිහේ සැප විඳීමක් නම් ඇති ආත්මයක් නම් තිබෙනවා. එහෙත් ඒ ආත්මය පරම දික්ඛ ධම්ම නිබ්බාණී කියන ඊට පැමිණුණු ආත්මයක් නොවේ. එනම් ඔහු කියන්නේ කවර එකක්ද මේ දික්ඛ ධම්ම නිබ්බාණී කියනවා. ඒ කාරණේ වශයෙන් දක්වන්නේ මොකක්ද? නෝචකෝ භෝ අයං අත්තා එත්තාවතා පරම දික්ඛ ධම්මාන නිබ්බාණං සත්‍යෝ හෝති. තේ සංකිස්ස හේතු ඔහු කරුණක්ද දක්වනවා. ඔබ කියන මේ පංචකාම ගුණයන්ගෙන් යුක්තව වාසය කිරීම පරම දිට්ඨ ධම්ම නිබ්බාණයට පැමිණීමක් නොවන බව. මෙන්න මේ කරුණින් ඔහු දක්වනවා. මොකද්ද කරුණ? කාමාහි භෝ අනිච්චා දුක්ඛා විපරිණාම ධම්ම. ඔය පංචකාමයෝ අනිත්‍යයි දුකයි වෙනස් වෙන සුළුයි. එබැවින් ඔහු පරම දිට්ඨ ධම්ම නිබ්බාණයක් පිළිගන්නේ නැහැ පංචකාම සම්පත් විනීමෙන්. ලැබෙනවායි කියන්නේ. ඒ නිසා ඔහු කියනවා යතෝ කෝභෝ අයං ඒ එහෙම විපරිණාම ධම්මයට පත් වෙන නිසා නැත්නම් වෙනස් වෙන නිසා තේසං විපරිණාමඤ්ඤතා භාවා උපජ්ජಂತಿ ඔවුනගේ ඒ විපරිණාමය වෙනස් වීම හේතු කොටගෙන උපදිනවයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේවා උපදින ඒ කීවේ පංචකාම සම්පත් නිදීම, එයින් ආභේව විසීම ඔබ කියනවායි පරම දිත්ත ධම්ම නිබ්බාණයයි කියලා. එහෙත් ඒක එහෙම නොවේ කියයි මා කියන්නේ. ඊට හේතුව ඒ ඒ පංචකාමියෝ අනිත්‍යයි දුකයි අනාත්මයි. මගේ කියලා කියන්නට බෑ. අනිත්‍ය දුක්ඛ අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙමෙයි විපරිණාම ධර්ම. අනිත්‍යයි දුකයි වෙනස් වෙන සුළුයි. එනිසා හෝ අනාත්මයක් කියන්නේ නැහැ විනාශ වෙන සුළුයි. ඒවා ඒ වෙනස් වීම නිසා චේතන් විපරිණාමන් විපරිණාමඤ්ඤතා භාව විපරිණාමයට පත්වීම නිසා උපජ්ජන්ති ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස උපදිනවයි ශෝකය වැළපීම ශෝක කිව්වේ සිතේ හටගන්නා කනගාටු වේ කියන එක කියන්නේ ශෝකය පරිදේවේ කියන්නේ ඒ හේතු කොටගෙන වැළපීම දුක්ඛ කායික දුක්ඛය දෝමනස්ස මානසික දුක්ඛ. උපායාස ඒ සිතේ ඇතිවන සෝකේ නිසා ඇතිවන බලවත් වූ වෙහෙස කියන මේවාට ඒ හේතු වෙනවා. ඒ නිසා ඒක පරම දිත්‍ය ධම්ම නිබ්බාණයක් නොවේ. යතෝ කෝ භෝ අයං අත්තා විවිච්ඡේව කාමේහි විවිච්ඡාකුකලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහරති. යම්සේ වනාහි ඒ යමාත්මය කාමයන්ගෙන් වෙන්න ඒ වගේම අකුසලයන්ගෙන්ද වෙන්න එතන කාමයන්ගෙන් හා අකුසලයන්ගෙන් කියන්නේ මේ පංච නීවරණයන්ගෙන් වෙන්න කියන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්ම සවිතක්කං සවිචාරං විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකජං ප්‍රීති සුඛං විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතිය හා සැපේ ඇත්තා වූ විවේකජං ප්‍රීති සුඛං පඨම ධානං ප්‍රසම්පජ්ජ විහෙරති. ප්‍රථම ධානයට පැමිණ වාසය කරයිද? එදෙන පෙන්නුවේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන සිත. අන්න ඒට පැමිණ ඒ ධානයට පැමිණ ධාන සිතට පැමිණ වාසය කරයිද? අන්න ඒ තැනත් ඒකාවතාකෝ භෝ අයං අත්තා පරම ditta ධම්ම නිබ්බානං සත්‍යෝ හෝති. අන්න ඒ ආත්මය නම් ඒ ධ්‍යානිය උපදවාගත්ත ඒ ධ්‍යානියට පැමිණ වාසය කරන ඒ ආත්මය නම් පරම දිට්ඨ ධම්ම නිබ්බානයි කියන මෙලොවදීම ඒ නිවන් සුවයටපත් වූ එක කියලා මෙලොවදීම ඒ නිවන් සුවයටපත් මෙදෙනි මා කීමට කැමති මේ බින්දුතුන් දන්නවා බුද්ධ ආගමේ මේ ධ්‍යාන පිළිබඳව උගන්වනවා ඒ ධ්‍යාන ලැබීම පිළිබඳව උගන්වනවා ඒ වගේම මේ ධ්‍යාන ගැන සඳහන් කර තිබෙනවා ditta dhamma sukha viharane ditta dhamma sukha viharane කියන්නේ මේ ජීවිතයේදීම සැපසේ වාසය කිරීමට ඒ ධානයන්ට සමවදින ආර්යයන් වහන්සේලා ඒ වාට සමවදින ditta dhamma බුදුරජාණන් වහන්සේත් සමවැද සිටින ditta dhamma sukha viharane කියන්නේ මේ ජීවිතයේදී සැපසේ වාසය කිරීම සැප මොකද සැපසේ කියන්නේ ශාරීරික මානසික උන්වහන්සේලාට මානසික වශයෙන් නම් දුක් නැහැ හේතුව මහන්සියලා ඒ මානසිකව දුක් ලැබෙන්නට හේතු වන ක්ලේශයන් සමූලෝත්පාදනය කර බැවින් මූල මුල් සිඳ දම ඇති බැවින් මහන්සියලාට මානසික දුක්ඛයක් කවදාවත් ඇතිවන්නේ නැහැ. කවර හේතුවක් නිසා. ඒත් මහන්සියලාගේ ශාරීරික දුක් ඇති වෙනවා. ශරීරයේ දුක් ඇති වෙනවා. දුක්ඛ සහගත කාය විඥානය කියන එක ඒ රහත් ශරීරයකටත් අන්‍ය ශරීරයකටත් කියලා වෙනසක් නැහැ. ඇති වෙන්නට පුළුවන්. ඇති වෙනවා. එහෙම අවස්ථාවලදී පවා උන්වහන්සේලා ඔය තමන් වහන්සේලා උපදවාගෙන තිබෙන ඒ ධානයන්ට සමවැද සිටින. ඒ ධානයන්ට සමවැද සිටින කාලය තුලදී ශාරීරික වශයෙන් ලැබෙන මේ වේදනාවන්ද දැනෙන්නේ නැහැ. ඉතින් පරම ධිට්ඨ ධම්ම නිබ්බාණී කියලා මේ දෙවන්නා කියන්නේ ඒ විදිහේ ප්‍රථම ධානයට එළඹ වාසය කිරීම. ප්‍රථම ධානයේ උපදවාගෙන ඒට පැමිණ වාසය කිරීම පරම ditta ධම්ම නිබ්බාන මෙලෝදීම නිවන් සුවයට පත්වීමක් කියලා ඔහු සලකනවා. ඊළඟට තව කෙනෙක් කියනවා ඒ මතය ඒ අදහස පිළිගන්නා කෙනෙක් අත්තිකෝ භෝ ඒසෝ අත්තා යම් ත්වං වදේසි මේසක් මේසෝ නත්ථීති වදාමි ඔබ මේ යම් ආත්මයක් ගැන කීවේද එවැනි ආත්මයක් තියෙනවා ඇත්තේය ඒක නැtei කියා නොකියමි එතකොදු වූවන් ඒ ආත්මය පරම විත්ත ධම්ම නිබ්බාණයට පත් වූවක් නොවේ. හේතුව මොකද? සංකිස්ස හේතු යදේව තත්ත විතක්කිතං ਵਿਚාරිතං ඒතේ නේතං ඕලාරිකං අක්ඛායති. එහි විතර්කය ਵਿਚාරය කියන මේ දෙක තිබෙනවා. එබැවින් එය ඕලාරිකයි ගුරුසී ගුරුසී දැන් මේ පිනතුන් දන්නවා විතර්කය කියන එකත් ਵਿਚාරය කියන එකත් මොන විදිහේ ධර්ම දෙක. විතක්කේ කියන්නේ අරමුණට සිත නැංවීමේ ධර්මය. අරමුණ ගැනීම චක්කුසෝත ධාන ජීවහා කාය කියන මේ ප්‍රසාද ආශ්‍රිතව ලැබෙන චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන ඒ සිත් පහ නැත්නම් කුසල විපාක අකුසල විපාක වශයෙන් ගත්තම 10. ඒ 10ට නම් විතර්කයක උපකාරයක් අරමුණු ගැනීම සඳහා අනවශ්‍ය ඕන කරන්නේ නැහැ ඒ නිසාම විතර්ක කියන චෛතසිකය ඒ සිත්වල උපදින්නේ නැහැ අරමුණට යාමේ ව්‍යාපාරයක් ඒ සිත් සඳහා අවශ්‍ය වන්නේ නැහැ ආරම් ප්‍රසාද ආරම්මන කියන මේ දෙක ඔවුනොවුනට යොමු වීම නිසා ඒ දෙකේ ගැටීම නිසා ඒ දේවල් අරමුණු කරමින් උපදනා වූ ඒ විඥානයන් ලැබෙනවා ඒ නිසායි චක්කු විඥානාදීෙහි ඒ සිද්ධායෙහි විතර්කයේ දෙන්නේ නැති කියා දක්වන්නේ අනිත් සිත්වලට ඒ ධානවලදී ද්විතිය ධානයේ සිට ඉහළ ධාන හැර ප්‍රථම ධානයේ දක්වා වූ ඉතිරි කාමාවචර සිත්වල ප්‍රථම ධානයේ දක්වා වූ සිතුත් ඒ කියන්නේ ප්‍රථම ධානයත් ඇතුළු කොට කාමාවචර ඔය 10 හැර විපංච විඥානයේ කියන ඒ 10 හැර ඉතිරි සිත් 44ක් කියනවා කාමාවචර ඒ සියල්ලම සියලුම සිත්වලට විතර්කයේ නැතිව උපදින්නට බෑ. ඒ කියන්නේ විතර්කයෙන් තමයි අරමුණට චිත්ත চৈতසික ධර්මයන් ගෙන යන්නේ පමුණුවන්නේ නැත්නම් නංවන්නේ. ඒ නිසා ඒකට තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරූපණ ඔය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ නම් වදාරුවා. අන්නේ විතර්කය ඇති බැරි. ඒ විතර්කය මේ ධ්‍යානෙහි අරමුණ වන ඒ කසිනාදී අරමුණකට නැන් වෙනවා වගේම ඒ ධ්‍යානයට පරිබාහිර ධ්‍යානයෙන් පිටස්තර සමහර විටක කාමාදී ආරම්මණයන් හි කාම කියන්නේ රූප මේ කාම ධර්ම තිබෙනවා. ඒ වගේම පංචකාමයන් තිබෙනවා. ඒ පංචකාම අරමුණු වලටද මේ විතර්කය නැංගෙන්නට පුළුවන්. එහෙම වුණොත් වන්නේ මේ ධානයේ පවා නැතිව යන්නේ. ඒ නිසා ඔහු මේ දෙවන මේ තැනත්තා කියනවා ඔබ කියන ඔය විදිහේ ආත්මයක් නම් තියෙනවා විතර්ක ਵਿਚාර සහිත ඒ මේ ධ්‍යානිය උපදවාගෙන උපදවා ගත්ත. එහෙත් ඒක පරම දිට්ඨ ධම්ම නිබ්බාණයයි කියා ඒකට පැමිණීමක් කියා මම නොකියමි. ඊට හේතුව එහි විතර්කයේ කියන එකක්, ਵਿਚාරයේ කියන මේ ස්වභාවයක් තිබෙනවා. එබැවින් ඒක ගොරෝසු එකක්. ඒ ඕලාරික කියන්නේ ඒක ගොරෝසු. ඊට ප්‍රතිවිරුද්ධ වචනය තමයි සුකුම. ඕලාරිකෝ වා සුකුමෝ වා කියලා දක්වන්නේ. සුකුම, සිවුම. සිවුම් එකට විරුද්ධාර්ථය තමයි ඕලාරික. ඒ ඒ නිසා යදේව තත්ත්ව විතක්කිතං ਵਿਚාරිතං ඒතේනේතං ඕලාරිකං අඛායති යතෝ කෝභෝ අයං අත්තා විතක්ක ਵਿਚාරාණං රූප සමා අනේ නිසා යම්තේ වනාහි ඒ ආත්මය විතක්ක ਵਿਚාරාණං රූප සමා විතක්ක ਵਿਚාරයන්ගෙන් සංසිඳුණු ඒ කියන්නේ විතක්ක ਵਿਚාර දෙක නැහැ විතක්ක ਵਿਚාර දෙක නැති කළොත් ඒකයි මෙතන සංසිඳ විචාර. විතක්ක ਵਿਚාරයන් විතක්ක ਵਿਚාරාණං රූප සම. අධ්‍යත්තං සම්පසාදන. ඒ අධ්‍යාත්මය පහදවන්නා වූ සම්පසාදන. චේතසෝ ඒකෝ දිභාවං. සිතේ එකඟ බව සිදු කරන්නා වූ. අවිතක්කං අවිචාරං විතර්ක රහිත වූ, ਵਿਚාර රහිත වූ අර කලින් ධ්‍යානයට කිව්වේ විතක්ක සහිත වූ, ਵਿਚාර සහිත වූ. මේකද කියනවා විතර්ක රහිත වූ, ਵਿਚාර රහිත වූ. විතර්කයක් නැති, ਵਿਚාරයක් නැති, අවිතක්කං අවිචාරං කලින් එකට කිව්ව විවේකජං ප්‍රීතිසුඛං. ඒ පංච නීවරණයන්ගේ ඒ වගේම කාය විවේක, චිත්ත විවේක කියන මේවා ඇතිවීම නිසා හටගත්ත ප්‍රීති සුඛයෙන් යුක්තයි. දැන් මෙතන කියන්නේ සමාධිජං ප්‍රීති සුඛං. සමාධිජංති දුක්ඛං සමාධියෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය ඇත්තා වූ ප්‍රීතියත් සුඛයත් ඇත්තා ඒක සමාධියෙන් හටගත්තා වූ ප්‍රීතියත් සුඛයත් ඇත්තා වූ කියන්නේ අර විතක්ක ਵਿਚාර දෙකෙන් ඈත් වූ ගැටි විතක්ක ਵਿਚාර දෙක මා කලින් සඳහන් කළ පරිදි මේ රූපාවචර ධර්මවල උපදිනවා වගේම කාමාවචර සිත්වලද හටගන්නවා ඒ කාමාවචර සිත්වල හටගන්නා වූ විතක්ක ਵਿਚාරයන් විචාරයන් මේ වගේ මේ රූපාවචර සිත්වල හට ගන්නා වූ නැත්නම් ප්‍රථම ධාන සිතේ හට ගන්නා වූ විතර්කයේද මෙහිම රැඳී තියෙනවයි මේහිම යෙදී තියෙනවයි මේන් පිටත්තරව යන්නේ නැtei කියලා එහෙම නියමයෙන් දක්වන්නට බෑ යම් කිසි විචක ඒ විතර්කය ඒ ධානයට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ වූ ධර්ම ඔස්සේද යන්නට ඉඩ තිබෙනවා එතකොට මේ තනත්තා ධානයෙන් පිරිනව ඒ නිසා ඒ විතර්කයේ සහිත ਵਿਚාරයේ සහිත ධානය ගත්තම ඒ ධානය සමාධියක් නම් තමයි. සමාධියක් නම් තමයි. ඒත් එය ඊතරම් උසස් සමාධියක් කොට ගන්නෙ නෑ මේ විතර්ක ਵਿਚාර කියන දෙකින් යුක්ත බැරි. එබැවින් තමයි මෙතෙන්දි කියන්නේ සමාධිජං පීති සුඛං. සමාධියෙන් හටගත්තා වූ ප්‍රීතියයි සුඛයයි ඇත්තා වූ. සමාධිජං පීති සුඛං ဒုတိ ය ඥානං උපසම්පද්ද විහරති දෙවෙනි ධානයට කමින වාසය කරයි. අන්න ඒක නැත්තානම් පරම දික්ක ධම්ම නිබ්බාණයට පැමිණෙන කෙනෙකි. ඒ ආත්මය පරම දික්ක ධම්ම නිබ්බාණය කියන මෙලොවදීම නිවන් සුවයටපත් වූ වෙක කියා මේ තැනත්තා කිය. මොකද ඔහු පිළිගන්නේ දෙවෙනි ධ්‍යානයට සමවැද සිටීම තමයි නිවන ඒ තමයි නිවන් සුවය. ඔහු සලකන්නේ. ඔහුගේ වාදයේ තවත් කෙනෙක් කියනවා තමන්ගේ වේවමාහ ඇ කියනවා ඔබ කියන විදිහේ ආත්මයක් නම් කියලා. එහෙත් එය පරම ditta ධම්ම නිබ්බාණයට පත් වූ ආත්මයක් නොවේ. එහෙනම් ඒකට හේතුව මොකක්ද? යදේව තත්ත පීතිතෝ පීතිගතං චේතසෝ පිලාවිතත්තං ඒතේනේතං ඕලාරිකං අක්ඛායති. ඒ ඔබ කියන ඔය පරම ditta ධම්ම නිබ්බාණයයි කියා ඔබ ගත්ත ඔය ධර්මයේ නැත්නම් ධ්‍යානෙහි තියෙනවා ප්‍රීතිය. ප්‍රීතියෙන් කියනවා උක්තිලාවි සත්තං කියන්නේ ඊතන බවක් කියන. යන සිත පිනා යන බවක් තියෙනවනේ ප්‍රීතිෙහි. ඒකට ඒ පිනා යන භවයේ කියන එක ටිකක් චලනයක් බඳුනේ. නිකන් සමාධියට ඒ තරම් හිත කර නොවන බවක් වගේ ඒකේ තියෙන්නේ. ඒ නිසා ඒකේ නේතම් ඕලාරිකං අර ඒ ඒ ඒ පිනායාම හේතු කොටගෙන ඇතිවන්නා වූ ඒ ඊපීම ඉල්පීම ප්‍රීතියෙන් ඉල්පීම එබැවින් ඒ ඉල්පීමක් ඇති බැවින් ඕලාරිකම කායි ඒක ගොරෝසු යයි කියනු ලැබේ ඒක ගොරෝසු ධර්ම ඒ නිසා මොකද කළා කරන්නේ ඕලාරිකම කායි යතෝ කෝභෝ අයං අත්තා පීතියාච විරාගා උපේක්ඛෝච විහරති ඒ ප්‍රීතියෙන්ද දුරව ඒ ප්‍රීතියද නැතිව මේ පිටුතුන් දන්නවා ද්විතිය ධානය සූත්‍රාන්තික ක්‍රම නැත්නම් චතුස්ක ණයේ හැටියට දක්වන විට ဒုတိ ය ධානය විතක්ක ਵਿਚාර කියන දෙකම නැති පීති සුඛ ඒකග්ගතා කියන අංග තුනෙන් යුක්ත ධානය. ඒ ගැනයි මේ කියන්නේ ඒ ප්‍රීතිය තියෙන බැරි මේක ඉල්පීමේ ස්වභාවයක් ඇත. එබැවින් මේක ගුරුස් යම්තේ වනාහි ඒ ප්‍රීතියද දුරුකොට උපේක්ඛ කෝච විහරති උපේක්ෂකව වාසය කරයිද? එතන උපේක්ෂක වෙයි කියලා කිව්වේ උපේක්ෂා වේදනාව නෙවෙයි. උපේක්ෂා වේදනාව නෙවෙයි. වේදනාව වශයෙන් කියන උපේක්ෂා වේ කියලා සුඛ දුක්ඛ උපේක්ෂායි. මෙතන උපේක්ඛකෝ කියලා කිව්වේ ඒ ඒ උපේක්ෂාව తත්‍ර මධ්‍යත්තතු උපේක්ෂාව. తත්‍ර මධ්‍යත්තතා කියන්නේ චෛතසිකයක් තිබෙනවා. ඒ తත්‍ර මධ්‍යත්තතාවෙහි ස්වභාවයද මධ්‍යස්ත බව, නදහත් බව, ඒකම තමයි ඔය උපේක්ෂා භක්ම විහරණයේ වැඩිීමේදීද වඩන්නේ. මධ්‍ය ඒ తත්‍ර මධ්‍යස්ථතාවය. අන්න ඒ తත්‍ර මධ්‍යස්ථතාවෙන් ඇතිවන උපේක්ෂක උපේක්ෂව ඇතිව වාසය කර උපේක්ෂකෝච විහරති සතෝච සම්පජාන සිහියෙන්ද නුවණින්ද යුතුව සතෝච සම්පජාන සුඛංච කායේන පටිසංවේදේති ඒ සැපයද කයින් ස්පර්ශ කරයි විනීජ ඒ කයින් විනී කියන්නේ ඒ සැපය සුඛ ඒ ඒ ධානයේ ඒ ධානයේ අංග මොනවාද? සුඛ ඒකග්ගතා. ප්‍රීතිය දුරුකොට සුඛ ඒකග්ගතා කියන අංග දෙකයි මේ ධානයේ තියෙන්නේ. ඒ සුඛය මේ ලෞකික සුඛයන් අතර ඊටාම උසස් සැපේ හැටියටයි දක්වන්නේ. ලෞකික විඳින සැප විඳින සැප තියෙන්නේ ඒ විඳින සැපයන් අතර ඊටාම උසස් එක හැටියට දක්වන්නේ මේ චතුත්ථ ධානයේ යෙදෙන සුඛය. ඒ සුඛය. ඒක ඒ ඒක මානසිකයි විතන. ඒ සුඛය කියන එක මානසික ධර්මයක්. මොකද ඈ? සත්‍ය තෘතිය ධානයේ කියේ ඒකයි. ඒ ඒ තෘතිය ධානයේ යෙදෙන සුඛය මානසික. ඒ ඒ මානසික සුඛයත් සමග ප්‍රීතිය නොයදෙන අවස්ථාවක් තිබෙන්නේ මෙතන තමයි. මේ පින්තුන් අසාති ප්‍රීතියයි සුඛයයි කියන මේ දෙක දෙක ඔවුනොවුන්ගෙන් වෙන් කිරීම අමාරු ධර්මයක්. හැටියට ධර්ම දෙකක් හැටියටයි තියෙන්නේ. හැමතිස්සෙම වගේ දැන් ප්‍රීතිය නැත්නම් සොම්නස යෙදෙන සිත්වල ප්‍රීතියද යෙදෙනවා. මෙතන සුඛය කිව්වේ සොම්නසටම. ඒ සොම්නස යෙදෙන සිත්වල ප්‍රීතියක් යෙදෙනවා. මේ පින්තුන් සෝමනස්ස සහගත පිටිගත සම්පයුත්ත ආදී වශයෙන් තියෙන අකුසල් සිද්ධ යන ගන්නෝ සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත ඥාන විප්‍රයුත්ත ආදී වශයෙන් තියෙන කුසල් සිත් ඒ වගේම විපාක සිත් ක්‍රියා සිත් කියන මේවා ගැන දන්නවා ඒ ඒ හැම තැනකම ඒ වගේම ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන කියන ඒවා වල දැන් සූත්‍රාන්තික නෙමෙයි පංචකණයේ හැටියට ගන්නවා නම් ප්‍රථම, ဒုတိ ය, තෘතිය කියන තුනේම කියනවා ප්‍රීතිය. දැන් මෙතෙන්දී නම් ත්‍ෘතිය ධානයේ ප්‍රීතිය නැහැ. ඒ චතුස්කමයි හැටියට එහෙමයි එන්නේ. ඒ ඒ ඒ තුන්වෙනිව කියන නැත්නම් ඒ දෙවෙනිව තුන්වෙනිව කියන ඒ ත්‍ෘතිය ධානය කර අනිත් තැන්වල ප්‍රීතියක් තිබෙනවා සුඛයක් තියෙනවා නැත්නම් සොම්නසක් තිබෙනවා. සුඛය කියන එක කායික සුඛයක් ඒ කායික සුඛයත් සමග ප්‍රීතිය කවදාවත් දෙන්නේ නැහැ. දැන් ශරීරෙහි සුඛ වේදනාව දනවන යම් අරමුණක් ගැටුණු කලින් පොට්ටබ්බ අරමුණ තමයි ඒ කයෙහි ගැටෙන්නේ පඨවි තේජෝ වායෝ කියන. ඒ පොට්ටබ්බ ආරම්මණය සැපය උපදවන සුඛ වේදනාව උපදවන්නට ඉවහල් වන ඉෂ්ඨ පොට්ටබ්බ ආරම්මණයක්. නම් එතන ඇති වෙනවා සුඛ සහගත කාය විඥානය. ඒ සුඛ සහගත කාය විඥානයේහි ප්‍රීතිය නැහැ. ප්‍රීතිය මානසිකවම ඒ මනෝද්වාරෙහි නේ මනෝ මනෝද්වාරය කියලා කිව්වත් වැරදි ඒක මානසිකවම ලැබෙනවා. මොකද ద్వාර වශයෙන් කියනකොට චක්කු ద్వාර ආදී වශයෙන් කොයි ద్వාරයක් ගන්නවද? ඒ ద్వාරයන්නේ සිත් උපදිනවා. ඒ කියන්නේ ద్వාරයේ වන්නේ දොරටුවන එක පමණයි ඒ ద్వාරයෙන් සිදුවන්නේ. එනිසා ඒ කොයි ద్వාරයකත් ප්‍රීතිය සුඛය කියන මේවා ලැබෙනවා. මේ ద్వාර වශයෙන් ගත්තම නමුත් කය ඇසුරු කොට උපදනා වූ කාය ප්‍රසාදයේ ඇසුරෙහි උපදනා වූ කාය විඥානෙහි ප්‍රීතිය නැහැ. අනිත් තැන තමයි මේ සුඛයයි කියලා දැක්වූ සෝමනස්සයත් සමග ප්‍රීතිය නූපදින අවස්ථාව තමයි මේ ත්‍ෘතිය ධානය චතුස්කණයෙහි හැටියට දක්වන. ඒ කොහොමද ඒක නොවන්නේ? ඒ ප්‍රීතිය දුරු කර ධාන බලයෙන් ධාන වඩන්නේම ප්‍රීතිය ප්‍රීති ප්‍රීතියාච විරාගා කියලා කිව්වේ ඒ නිසා. ප්‍රීතියාච විරාග ප්‍රීතිය කෙරෙහි නොඇලී කියන ප්‍රීතිය දුරු කොට. ප්‍රීතිය දුරු කොට. උපේක්ඛ කෝච විහරති. උපේක්ෂකව මධ්‍යස්ථව වාසය කරයි. සතෝච සම්පජාන සිහියද නුවණද ඇතිව සුඛංච කායේන පස්සංවේදීති සැපයද කයින් විඳි එමකද මේ මානසිකව උපදනා වූ ඒ සැපය කයෙහිදී ඇති වෙනවා කයෙහිදී ඒ කියන්නේ මානසිකවයි සැපය නමුත් ඒ සැපය පරමා ප්‍රීති වශයෙන් නැත්නම් ඒ සැපය ශරීරයේද පැතිරෙනවා පිළිබිබු වෙන දැක්ක නැත්නම් මානසිකව ඇතිවන සැපය කයටද බලපාන. මෙතන කියන්නේ කායේන ප්‍රතිසංවේදේති කියලා චෛතසික කය විඳී කියන. චෛතසික කය. දන්නවනේ කය කියන එක කායපස්සද්දි චිත්තපස්සද්දි කියන්නේ චෛතසික කය. ප්‍රතිසංවේදේති යං තං අරියා ආචික්ඛන්ති. යම ආර්යයෝ ප්‍රකාශ කරද්ද උපේක්ඛෝ සතිමා සුත විහාරණ උපේක්ෂකව සිහියෙන් යුතුව සැපසේ වාසය කරයි කියන. අන්නේ ඒ තතිය ධානංක සම්පජ්ජ විහෙරති තෘතිය තෘතිය ධානයට පැමිණ වාසය කරයි. එත්තාවතා කෝ භෝ අයං අත්තා මේ කරුණින් මෙලෙස මේ ආත්මය පරම ditta ධම්ම නිබ්බාණය පස්සෙදී පරම වූ දෘෂ්ට ධර්ම කියන්නේ මේ ජීවිතයේදීම නිවනටපත් වූයේ වේ පැමිණියේ වේ ඊළඟට තවත් කෙනෙක් කියනවා ඔබ කියන විදිහේ ආත්මයක් නම් ඇත. එහෙත් ඒ එහෙම එකක් නැtei කියා නොකියමි. එතකොට වූවන් ඒ ආත්මය පරම ditta ධම්ම නිබ්බාණයට පත් වූ එකයි නොකියමි. එහෙම ප්‍රමිනී එකක් නොවේ. ඒට හේතුව යදේව තත්ත සුඛ මිත්‍ති චේතසෝ ආභෝගෝ ඒතේ නේතං ඕලාරිකමස්සයි. ඒ ඒ ධානය ඒ ධ්‍යානෙහි වෙන සත්‍ය සුඛං ඉති එහි මේ සුඛය මේ සැපයයි කියා චේතසෝ ආභෝගෝ සිතින් කරනු ලබන මෙනෙහි කිරීමක් ඇත ආභෝග කියලා කියන මනෝද්වාරා වජ්ජනේ දැන් මේ ධ්‍යානයට සමවැද ධ්‍යානෙහිම ඉන්නව නෙවෙයි හැමතිස්සේ ඒ ධ්‍යානයට සමවැද තැනත්තා ඒ ධ්‍යානයෙන් නැගිට එතන ධ්‍යානයෙන් සිත ඉවත් කොට නැත්නම් ධ්‍යාන සුඛය ඉවත් තමා උපදවාගත්තේ ධ්‍යානය ගැන ධ්‍යානයේ වූ සුඛය ගැන ආවර්ජණය කර. ආවර්ජණය කරනවා කියන්නේ මෙනෙහි කර. සුඛമിതി ආභෝග. සුඛයයි කියා ආභෝග. ආභෝග කියන්නේ මෙනෙහි කිරීම. මානසිකාර්යය ප්‍රවත්ත. ආභෝග ඒතේ මේ තංගෝලාරිකං අන්නේ කරුණින් එය ගොරෝසු යයි පෙනේ. යතෝකෝ භු අයං අත්තා සුඛස්තච පහං. ඒ නිසා යම් සේවනායි මේ ආත්මය සුඛස්තච පහම සුඛයද දුරුකොට දුක්ඛස්තච පහම දුක්ඛයද දුරුකොට පුබ්බේව සෝමනස්ස දෝමනස්ථානං අත්ංගව పూర్වේ යති වුණා වූ සෝමනස්සය ඒ විතක්ක ਵਿਚාර පීති සුඛ කියන ඒ වශයෙන් දැක් වූ ඒ ධානවල උපන්න ඒ සෝමනස්සය සුඛ වශයෙන් ගත්ත. සෝමනස්සය සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා උබ්බේව සෝමනස්ස දෝමනස්සාන ඒ කලින් හටගත්ත සොම්නස්ස දැන් කාමාවචර සිත්වල එහෙම ලැබුණු සොම්නස්සද දුක්ඛ දෝමනස්ස ඒ වගේම ඒ කාමාවචර සිත්වලට ඇතුළත් වන අකුසල් සිත් දෙකක තිබෙන දෝමනස්සය පටික සම්පයුක්ත සිත්ී තියෙන දෝමනස්සය දෝමනස්සාන අත්ංගව ඒද දුරු කොට කියනවා. අත්ංගම අදුක්ඛම අසුඛං අදුක්ඛං අසුඛං ඒ කියන්නේ උපේක්ෂාව සුඛ සැපයක් නොවන දුකක් නොවන අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිශුද්ධි උපේක්ෂාවෙන් යුක්ත සිහිය පිරිසිදු වූ සිහියෙන් සිහිය ඇති චතුත්ථ ධානං උපසම්පජ්ජති චතුර්ථ ධානයට පැමිණ වාසය කරයි එත්තාවතාකෝ භෝ අයං අත්තා පරම දික්ඛ ධම්ම නිබ්බාණං පත්තෝ හොති. මෙන්න මෙලෙසයි මේ ආත්මය පරම දික්ඛ ධම්ම නිබ්බාණයට පැමිණියා වන්නේ. පැමිණියේ වෙයි. ඉත්තේකේ සතෝ සත්ත්‍ස්ස පරම දික්ඛ ධම්ම නිබ්බාණං පඤ්ඤතංති. මෙන්න මේ විදිහට ඇතම් කෙනෙක් මේ සත්වයාගේ පරම දික්ඛ ධම්ම නිබ්බාණයට පැමිණීම කනවනවා ප්‍රකාශ කරනවා. ඉමේහි කෝතේ ධික්කවේ සමනග්ගාත්මනා ධිට්ඨ ධම්ම නිබ්බාන වාදා සතෝ සත්තස්ස පරම ධිට්ඨ ධම්ම නිබ්බානං පඤ්ඤපෙන්ති පංචෛහි වස්තුහි මෙන්න මේ විදිහට කර්ම පහකින් කර්ම පහ මේ කෙනෙකුට පේනවා දැන් ඒ පංචකාම සම්පත් විනීම පරම ධිට්ඨ ධම්ම නිබ්බානයයි කියා එක්කෙනෙක් දැක්ුවා අනිත් අය කියනවා ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන මේ ධානයන්ට සමවැද සිටීම පරම ධිට්ඨ ධම්ම නිබ්බානයයි. මෙන්න ඒ විදිහට කර්ම දිට්ඨ ධම්ම නිබ්බාන වාද පහක් දැක්වුවා. සතෝ සත්තස්ස කර්ම දිට්ඨ ධම්ම නිබ්බානං පඤ්ඤපෙන්ති. ඉතින් මේ සත්වයාගේ කර්ම දිට්ඨ ධම්ම නිබ්බානය යමෙක් පනවනවා නම් සබ්බේතේ ඉනේහව පංචෛවත්තුහි ඒ හැමදෙනාම ඒ පරම දිට්ඨ ධම්ම නිබ්බානය පනවන්නේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ කරුණු පහෙනි යේ සබ්බේතේනේව පංචේවත්තුහි එයින් පිටත්තරව නොවේ ඒ නිසා තථාගතයන් වහන්සේගේ ගුණ කියන යමෙක් වේනම් මෙන්න මේ කරුණු මහන්සේ දනවදාරා ලෝකයා ප්‍රකාශ කළේ යම් සර්වඥතාඥානයකින් නම් අන්න ඒ සර්වඥතාඥානය මුල් කරගෙන ඒ ගුණේ කිය යුතුයි කියන එක මෙතෙන්දී බුදුහාමුදුරුවෝ වදාළා මෙන්න මේ පිට ධම්ම නිබ්බාන වාද ඒ පහ දක්වා ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සියල්ලේම සම්පින්ඩනයක් වශයෙන් සාරාංශයක් වශයෙන් නැවතත් ප්‍රකාශ කරනවා ඉමේහි කෝතේ භික්කවේ සමනබ්ධාත්මනා අපරන්ත කප්පිකා අපරන්තානු දිට්ඨිනෝ අපරන්තං ආරබ්බ අනේක විහිතානි අධිවුක්ති පදානි අභිවදන්ති චතුචත්තාරී සායවක්ඛේ මෙසේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අපරන්ත කල්පික වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඒ කියන්නේ මීට අනුතුරු ආත්ම භාවයන් Tamange <clears throat> දෘෂ්ටිය නිසා ඒ අපරන්තාම දිට්ඨි කියන ඒ දෘෂ්ටිය නිසා මේ විදිහේ මේක ආකාරයෙන් ඒ දෘෂ්ටීන් දක්වනවයි හැබැයි ඒ ඔක්කොම චතුචත්තාරිසාය වස්තු මේ තමන් වහන්සේ දක්වන ලද කරුණු 44 මුතර. ඒ හතරයි පුබ්බන්ත කප් එක 18යි එකතු වුණාම තමයි 62 වෙන්නේ. අපරන්ත කප්පික යේයි කේච භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා අපරන්ත කප්පිකා අපරන්තානු භික්ඛින. යම් කිසි ශ්‍රමණ භාග් ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණ කෙනෙක් ඒ අපරන්ත කල්පික වූ අපරන්තය පිළිබඳ දෘෂ්ටියත්තා වූ කෙනෙක් වෙත්නම් අපරන්තං ආරබ්බ අනේක විහිතානි අධිවිත්ති පදානිය බිවදම්ති ඒ අපරාන්තයේ කියන ඊළඟ ආත්ම භාවයන් මුල් කරගෙන යම් පමණ දෘෂ්ටීන් ප්‍රකාශ කරද්ද සබ්බේතේ ඉනේ හේව චතුචත්තාරීසායවත් වූහි ඒ හැමදෙනාම මේ දෘෂ්ටීන් ප්‍රකාශ කරන්නේ මේ 44ක් වූ කරුණු ගෙනයි එයින් පිටත්තර නොවේ ඒ නිසා යමෙක් තථාගතයන්ගේ ගුණ කියනවා නම් වහන්සේගේ සර්වඥතා ඥානය මුල් කරගෙන පැවතිය යුතුය කියන අදහස ඇති ඒ ප්‍රකාශය වහන්සේ නැවතත් කළා. මේ විදිහට වදාරා ඉමේහි කෝතේ භික්කවේ සමනබ්ධාත්මනා පුබ්බන්ත කප්පිකාච අපරන්ත කප්පිකාච පුබ්බන්තා පරන්ත කප්පිකාච පුබ්බන්තා පරන්තාන් දිට්ඨිනෝ පුබ්බන්තා පරම්පතං ආරබ්බ අනේක විහිතානි අධිමුක්ති පදානි අවිවදන්ති ද්වාසත්‍යා වස්තු ඒ තමයි එකතු කළා මේ විදිහට ඒ පුද්ගන්තානු දික්ටි අපරන්තානු දික්ටි නැත්නම් පුද්ගන්තික පුද්ගන්ත කප්පික දෘෂ්ටි අපරන්ත කප්පික දෘෂ්ටි යන මේ දෘෂ්ටීන් ඔක්කොම එකතු කළ කල්ලි මේ 62ක් වන බව මුහාන්සේ මෙතෙන්දි වදාරනවා ඒ අය ඒ නොඑක් දේවල් ප්‍රකාශ කරන්න මේ කර්ම 62 ගෙනය යේහිකේච භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා පුබ්බන්තකප්පිකාවා අපරන්තකප්පිකාවා පුබ්බන්තා පරන්තකප්පිකාවා පුබ්බන්තා පරන්තාම දික්ඛිනෝ පුබ්බන්තා පරන්තං ආරබ්බානේක මීතානි අධිවිච්ච පදානි අභිවදಂತಿ සබ්බේතේ ඉමේ හේව ද්වාසත්‍ය වත්තුහි ඒතේ සංගාඤ්ඤතරේන නත්ති ඊතෝ බනිද්දා මේ කියන 62 මුල් කරගෙන එහෙම නැත්නම් මේන් යම් කිසිවක් අරගෙන මේන් පිටත්තරව නම් නොවේ කියලා නැවතත් ඒ ස්ථිර කොට සයිදං භික්කවේ තථාගතෝ පජාති. මහණෙනි ඒද තථාගතයන් වහන්සේ දනි. ඉනේ දිට්ඨිත්‍යානා එවං ගහිතා එවං පරාමත්තා එවං ගතිකා භවಂತಿ එවං අபிසංකරා. මේ විදිහේ දෘෂ්ටි ගැනීම මේ නිසා සිදුවන බව මේ විදිහේ මේ ඒ දෘෂ්ටි ගැනීම නිසා මෙබඳු ගතියක් ඇති වෙන බව මේ ඔහුගේ ඔවුන්ගේ පරලෝක මෙබඳු වන්න බව බුදුරජාණන් වහන්සේ දැනවදාළා. පංච තථාගතෝ පජානාති සතෝච උත්තරීතරං පජානාති මේ දෘෂ්ටීන් පමණක් නෙවෙයි උන්වහන්සේ ඊට පිටත් කර ඉන් එහා දේවල් උන්වහන්සේ දන්නේ. පංච පජානනං පරාමසති එහෙම දැනගත්ත උන්වහන්සේ কৃষ্ণා දෘෂ්ටි වශයෙන් අල්ලා නොගනි අපරාමසතෝ චක්ක පච්චත්තංචේව නිති විදිපා. ඒ අපරාමර්ශණය එහෙම දෘෂ්ටි සම්මා දෘෂ්ටි වශයෙන් පරාමර්ශණයක් අල්ලා ගැනීමක් නොකරන උන්වහන්සේ ඒ නිප්පුති කියන ඒ ක්ලේශයන්ගේ පරිණිර්වාණය තමන් වහන්සේ විශේෂයෙන්ම දැන වදාළා. වේදනානං සමුදයංච අත්ංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච අසාභූතං විදිත්වා අනුපාදා විමුක්තෝ භික්ඛවේ තථාගත. උන්වහන්සේ මේ දෘෂ්ටියෙන් මේ ගැනීමට හේතුව වශයෙන් දක්වන කාරණය තමයි වේදනාව. ඒ මොකද මේ දෘෂ්ටිගත වුන් ඒ තම තමන්ගේ දෘෂ්ටිය නිසා ඇතිවන්නා වූ වින්දනයක් වුණා. වින්දනයක් කියන්නේ ඒකෙන් ඔවුන් විඳිනවා සැපයක්. සමාජයේ දෘෂ්ටිය නිසා. ඒ දෘෂ්ටිය නිසා වුන් සැපයක් විඳින. ඒ සැපය බුදුරජාණන් වහන්සේ මොනවාද කළයි කියන්නේ? ඒ වේදනාවගේ සමුදයන් ඒ වේදනාව පිළිබඳ වූ ඇතිවීමේ හේතුවද නැත්නම් ඇතිවීමද අත්ංගමංච ඒ නැතිවීමද නැතිවීමේ හේතුණු සමග අස්සාබංච වේදනාවෙන් යම් ආස්වාදයක් ප්‍රීතියක් සෝමනස්යක් තියෙනවා නම් එයද ආදීනවංච එහි දෝෂයක් තියෙනවා නම් ඒ වාද නිස්සරණංච ඒ වේදනාවෙන් නික්මීමද ඉවත් වීමද වෙන්වීමද කියන නිස්සරණයද යථා භූතං විදිත්වා ඇති සැටියේ දනවදාරා අනුපාදා විමුක්තු වික්කවේ තථාගත ඒවායි අල්ලා ගැනීමෙන් තොරව සහ මුලින්ම මිදුණයි තථාගතයන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ දක්වනවා එහෙම දක්වා ඉමේකෝතේ භික්කවේ ධම්මා ගම්භීරා මහණෙනි මේ ධර්මය ධර්මයන් ඊටාම ගැඹුරුය එතන ධර්මයන් කියලා මේ බහුවචනයෙන් දක්වන්නේම තමන් වහන්සේගේ සර්වඥතා ඥානය කියන මේ එකම ධර්මය. ඒ එකම ධර්මය බහුවචනයෙන් දැක්වීමට හේතුව ඒ ධර්මයෙන් අරමුණු කරන ලබන අරමුණු කරනු ලබන බහු කරුණික. කියන්නේ කිසිවක් නැහැනේ ඒ ඥානයට අසු නොවන එතකොට ඒ සර්වඥතාඥාණයට අසුවන්නේ නැති කිසිවක් ලෝකෙහි. ඒ නිසා ඒ අරමුණු කරනු ලබන ධර්මයන්ගේ තියෙන විශාලත්වය නිසා ඒ සංඛ්‍යා වශයෙන්ද මේ වශයෙන් වුවද දක්වන්නට බැරි නිසා උන්වහන්සේ ඒක බහුවචනයෙන් දක්වා තිබෙනවා. ධම්මා ගම්භීරයි. නැත්නම් ධම්මෝ කියලා කියන්නේ. ධම්මෝ ගම්භීරෝ කියන්නේ. එහෙම නොදාරා ධම්මා ගම්භීරා කියලා බහුවචනයෙන් දක්වනවා. ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබෝධා සක්සන්තා පනීතා තක්කාවචර නිපුණා පණ්ඩිත වේදනීයා යේ තථාගතෝ සයන් අභිඤ්ඤා සච්චිකත්වා පරිවේදින යේහි තථාගතස්ස යථා බුද්ධං වන්නං සම්මා වදමානා වදීති එහෙම උන්වහන්සේ මේ කර්මමා මීට කලින් කියලා තියෙනවා එහෙම වදාරා ඊළඟට උන්වහන්සේ මේ දක්වනවා පරිත්‍ස්සිත විඛණ්ඩිත වාර කියලා. මම එයින් ඒ තියෙන එකෙන් එක එක අරගෙන කියන්නේ අනිත් ඔක්කොම මේ අනුසාරයෙන් මේ පිළිවෙතුන් තේරුම් ගන්න ඕනේ. මම ආද නවත්තනවා මේ සූත්‍රය. මේ ඒකටයි ඈ මේ පරිත්‍ස්සිත විඛණ්ඩිත වාර කියලා එකක් එනවා. මම මේ එකක් කියන්නම්. తත්‍ර භික්කවේ යේතේ සමනග්ගාත්මනා සස්සත වාදා සස්සතං අත්තානංච ලෝකංච පඤ්ඤපෙන්ති චතුහි වත්තුහි තදපි තේසං භවතං සමනග්ගාත්මනානං අජානතං අපස්සතං වේදිතං සංහාගතානං පරිතස්සිත විඛණ්ඩිතනේ මොනවාද වදාරනවා එහි මහණෙනි යම් ශ්‍රමණ කෙනෙක් බ්‍රාහ්මණ කෙනෙක් ශාස්ත්‍රතවාදීද සත්සතං අත්තානං ච ලෝකං ච පඤ්ඤපෙන්ති ආත්මයත් ලෝකයත් සදාකාලිකයි ශාස්ත්‍රතයි කියා ප්‍රකාශ කරද්ද කර්ම සතරකේ සදපි එසේ සංපි කියන්නේ සදපි සං අපි එයද තේසම් භවතං සමනග්‍රහත්මනානං ඒ පින්වත් වූ ශ්‍රමණග්‍රහත්මනයන් යේ අජානත අජානතං කියන්නේ නොදැනීම නිසා අජානතං අපස්සතං ඔවුන් මේක දන්නේ නැහැ ඒ වගේම අපස්සතං නොදකින නිසා අපස්සත වේදිතං නමුත් එයින් ඔවුන් විඳිනු ලබන වේදනාව වේදිතං ඔවුන්ට ඇතිවෙන සුඛ සැප වේදනාව වේදිතං සංහාගතානම් ඒ වේදනාව නිසා ඇතිවන්නා වූ තෘෂ්ණාව නිසා. ඒ වේදනාවේ යැලෙනවා. දැන් අප උයද අපට සිතේ සොම්නස ප්‍රීතිය දනවන යම්කිසි කරුණක් ඇති වෙනවා නම් ඒ කරුණ නිසා අපි වඩ වඩාත් එහි ඇලෙනවා. ඒ වගේ මොවුන්ද ඒ Tamanට ඇතිවන්නා වූ Taman ගත්ත ඒ දෘෂ්ටිය නිසා Tamanගේ සිතෙහි උපදනා වූ ඒ වේදනාවෙහි ඇලෙනවා. සංහාගතානම් පරිකස්සිත විඛණ්ඩනේව අන්න එයින් මේ සැලෙන බවක් නැත්නම් පීඩා වෙන බවක් මොකද මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ දෘෂ්ටිගත කියන්නේ මේ දෘෂ්ටියට පැමිණෙන්නේ ඒ දෘෂ්ටිය නිසා Tamanට ඇතිවන්නා වූ වේදනාවෙහි ඇලීම හේතුවට ඒ නිසා තමයි මේක අපට පෙන්වත හැකි මේ පිනතුන්ට මා මීට කලිනුත් කිව්වා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා බුදුහාමුදුරුවෝ වදාළන কৃষ্ণාව තුනක් කොට. ඔය තණ්හාව කුමක් නිසාද? අපි කියනවා කාම තණ්හා කියන්නේ කාම වස්තුන්, කාම ධර්ම පිළිබඳව ඇතිවන්නා වූ কৃষ্ণාව කාම තණ්හා. භව තණ්හාවේ කියේ සාස්වත දෘෂ්ටිය සමග ගිය কৃষ্ণාවේ කියලා ගත්තා. සාස්වත දෘෂ්ටිය. අනිත් එක විභව තණ්හා, උච්ඡේද දෘෂ්ටිය සමග ගිය কৃষ্ণාව. මේ එකක්වත් නැත්නම් මේ එන මේ සූත්‍රෙහි ඇතුළත් වන කරුණු වලින් එකක්වත් මේන් පරිබාහිරද වෙන්නද පිටත්තරද නෑ මේ ඔක්කොම ඇතුළත් වෙනවා කාම තණ්හාව තියෙනවා මෙතන භව තණ්හාව තියෙනවා විභව තණ්හාව මොකටද මේ තණ්හාව උපදින්නේ කුමක් නිසාද මේ මේ කර්ම කොටගෙන නැත්නම් මේ අරමුණු කොටගෙන උපදනා වූ වේදනාවම වේදනාවම ඒ බව බුදුරජාණන් වහන්සේ මේ එක එක දෘෂ්ටියක් පිළිබඳව වෙන වෙනම වදාරා තිබෙනවා. එතන ගන්නට තිබෙන්නේ ඔවුන් දන්නේ නැතිකම. දන්නේ නැත්නම් එතන අවිද්‍යාවක් තියෙනවා. අජානකම්. අපස්සත. ඊළඟට වේදනාවක් තියෙනවා. කෘෂ්ණාවක් තියෙනවා. එතකොට අවිද්‍යා තණ්හා අවිද්‍යා වේදනා තණ්හා මේ කියන මේ ධර්මයි මෙතන එන්නේ. අවිද්‍යා වේදනා තණ්හා අජානකම් අපස්සතම් වේදිකම් ඊළඟට පස්සපච්චේ වාර කියලා තව එකක් වෙනවා. මේ විදිහටම සත්‍ර භික්කවේ ජේතේ සමනබ්‍රාහ්මනා සස්සතවාදා සස්සතං අත්තානං ච ලෝකං ච පඤ්ඤපෙන්ති චතුහිවත්තවි පදපි පස්සපච්ච මහණෙනි යම් කෙන යම් ශ්‍රමණ යම් ශ්‍රමණ ධාත්මන කෙනෙක් සාස්වතවාදීද ඒ කියන්නේ ආත්මය සදාකාලිකයි කියා ප්‍රකාශ කරද්ද නැත්නම් ඒ දෘෂ්ටිය ගනීද සස්සතං අත්තානං ච ලෝකං ච පඤ්ඤපෙන්ති ආත්මත් ලෝකයක් සාස්වතයි කියා ප්‍රකාශ කරද්ද පනවද්ද චතුහි වත්තුහි කර්ම සතරකේ සදපි පස්සපච්චය. ඒ වනුයේද පස්සේ නිසාය. මේ මොකද පස්සේ නිසාය කියන්නේ? අරමුණ ගැනීම. සිතින් කළද පස්සෙන් තොරව අරමුණ ගැනීම කරන්නට බෑ. පස්සේ නැතු මේ පිළිතුරු දන්නවා පස්සේ කියන්නේ මොකක්ද කියලා. අරමුණු ස්පර්ශ කිරීම පස්සේ. අරමුණු ස්පර්ශ කිරීම නම් සිතත් සමග පෙරපසු නොවි උපදනා වූ චිත්තාංගයක් වශයෙන් ලැබෙන চৈতසිකය. පස්සේ. ඒ පස්සය බුදුරජාණන් වහන්සේ ඒ පස්සයෙන් අරමුණු කරනු ලබන ධර්මයන්ගේ වශයෙන් සයත් කොට වදාළා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස නැත්නම් ඒ උපදනා වූ ස්ථාන වශයෙන් කියන චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ඝාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. මේ කියන පස්සේ නොමැතිව අරමුණු ගැනීමක් කවදාවත් වන්නට බෑ. ඒ නිසා තමයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං පින්නම් සංගති පස්සෝ සෝතංච පටිච්ච සබ්දේච උප්පජ්ජති සෝත විඥානං පින්නම් සංගති පස්සෝ ඔහුම වදාරා පස්සපච්චය වේදනා වේදනා පච්චය සංහා සංහා පච්චය උපාදානං උපාදාන පච්චය භව ඔය විදිහට මේ සංසාර ප්‍රවෘත්තිය පිළිබඳ වූ සියලු කල පරම්පරාව ප්‍රජාන් වහන්සේ වදාරන්නේ. එතින් මේක සත්‍ය නිසායි. එතකොට මේ අරමුණ ස්පර්ශ කිරීම වශයෙන් උපදනා වූ පස්වෙන් තොරව නම් මේ එකක්වත් වන්නට බෑ. ඒ නිසා අවදාරනවා සදති පස්සපච්චය. එයද පස්සේ නිසාය. පස්සපච්චය. පස්සේ ප්‍රත්‍ය කොටය. ඊළඟට ඒ විදිහට මේ දෘෂ්ටි සියල්ලම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා ඊළඟට දක්වනවා නේතං ඡානං විජ්ජති වාර කියලා. නේතං ඡානං විජ්ජති වෙනත් කරුණක් නැත්තේය භූත කාම යති කාමං කනේ හේතුවක් කාරණා න න ඒතං කාමං විජ්ජති එයට කරුණක් නැත්තේය කියලා වදාරනවා සත්‍ය භික්කවේ භික්කවේ යේතේ සමන බ්‍රාහ්මනා සත්තවාදා සත්තං අත්තානං ලෝකං පඤ්ඤපෙන්ති චතුරු විවත්තුයි තේවත අඤ්ඤත්‍ර පස්සා පටිසංවේදී පන්ති නේතං කාමං විජ්ජති මහණෙනි යම් ශ්‍රමණේකෝ බ්‍රාහ්මණ කෙනෙක් සාස්ත්‍වවාදීද ඒ ආත්මයත් ලෝකයත් සදාකාලිකයි කියා කනවද්ද කර්ම සතරකෙන් ඒවත් අඤ්ඤත්‍ර භක්තා පටිසං වේදි සම්පීති මේ සංඛානං චති පස්සයෙන් තොරව පස්සය නැතිව පටිසං වේදි සම්පීති ඒ ආරම්මනානු ආරම්මන රසය අනුභව කරත් කියන නැත්නම් වේදනාවෙන් විඳිත් කියන මේ ත නේතං ඡානං විජ්ජති කාරණයක් නැත්තේ. ඒ කියන්නේ කෂ්ඨයෙන් තොරව වේදනාවක් නැත්තේය. එතකොට මේ විඳීමක් තියෙනවා නම් මේ විඳීම පස්සේ නිසාය පස්සෙන් අන්‍ය වූ දෙයක් හේතු කොටගෙන වින්දනයක් නැත්තේය කියන. ඒකට කාරණයක් නැත. පස්සේ හැර වෙනකකින් නිසා වේදනාව ඇති වෙයි කියන එකට කරුණක් නැත්තේය කියලා බුදුහාමුදුරුවෝ වදාරනවා මේ හැම දෘෂ්ටියක් පිළිබඳව. එතන එතකොට පෙන්වන්නේ පස්සෙහි ඇති මේ මේ අරමුණු ස්පර්ශ කිරීම පිළිබඳ වූ ඇති බලය ශක්තිය ඒ හේතු කොටගෙන මෙය වන්නේය කියන එක දැක්වෙනවා ඊළඟට ditthi katika ditthාන වත්තකතා කියලා පෙන්වනවා සත්‍ර ධික්කවේ යේතේ සමන බ්‍රාහ්මනා සත්‍තවාදා සත්‍තං අත්තානං ච ලෝකංච පඤ්ඤපෙන්ති චතුහි වත්තුහි ඒකිතේ සමන බ්‍රාහ්මනා ඒකච්ච සත්‍තතිකා ඒකච්ච සත්‍තතිකා ඔය ආදි වශයෙන් දක්වලා පෙන්නනවා ඒ 62ම පිළිබඳව අභිවදන්ති ද්වාසත්‍ය වත්තුහි සබ්බේ තේ ඒ සියලු දෙනම චහි පස්සායතනෙහි මේ පස්සායතනයන් සයෙන් චක්කු සම්පස්ස සෝත සම්පස්ස ධාන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කියන මේ පස්සායතන සයෙන් පුස්ස පුස්ස පටිසංවේදී සම්පති ඒ පස්සයන්ගෙන් ස්පර්ශ කොට ස්පර්ශ කොට විනිත් ඒ වේදනාවෙන් නිමිති කියන්නේ. හරි සංවේදී. ඒ සංවේදනා පත්‍යා කරන්න. ඒ ඒ පස්සේ විඳිනවා නම් පස්සේ නිසා විඳිනවා නම් ඒකට පස්සේ නිසා වේදනාවක් හටගන්නේ වේදනා පත්‍යා සංහා මන්නා පත්‍යා උපාදානං උපාදාන පත්‍යා භව භව පත්‍යා ජාති ජාති පත්‍යා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවං ඒ විදිහට උන්වහන්සේ පටිච්ච සමුප්පාදයෙන් ඒ ඒ ඒ කරුණ ටික එතන අවසන් කරන්නේ. එහෙම අවසන් කොට උන්වහන්සේ වදාරන ඊළඟට යතෝකෝ භික්කවේ භික්ඛු සම්මන් පස්සා යතනානම් සමුදයං චත්තංගම